මහණනි නුවණ දිලන වීමට සෝහාන් වීමට උපකාරවන කරුණු හතරක් තියෙනවා. කතමේ චත්තාරෝ මොනවද මේ කරුණු හතර? සත්පුරුෂ සංසේවෝ, කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධම්ම සවණං බණ ඇසීම, යෝනිසෝ මනසිකාරෝ නුවණින් මෙනෙහි කිරීම ධම්මානුධම් ප්‍රතිපත්ති ධර්මානුකූලව ජීවත් වීම. ඉමේකෝ භික්ඛවේ චත්තාරෝ ධම්මා පඤ්ඤා උද්ධියා සංවත්තන්ති. මහණනි මගේ දරුවනි නුවණ දිනු වෙන්නට බොහෝම උපකාරක ධර්ම හතරක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්නතුනේ එදිය විවිධාකාරයි. පහන් එළිය, සඳ එළිය, හිරුවෙලිය ආදී වශයෙන් මේ සෑම ආලෝකයකින්ම ප්‍රයෝජන ගන්නට ඇස තිබෙන්නට ඕන. ඇස් නැතිනම් හිරු දහසක්, හඳ දහසක් පෑවුවත් ඉන් ප්‍රයෝජනයක් නැහැ. තථාගත ශ්‍රී සද්ධර්මයක් අතිශයින්ම දීප්තිමත් ආලෝකයක්. මේ ධර්මාලෝකයෙන් ප්‍රයෝජන ගන්නට පින්නතුනි නුවණ නැවති ඇස තිබෙන්නට ඕන. නමුත් නුවණ තියෙන අය මේ පුහුදුන් ලෝකයා අතර ඊටාම දුර්ලභ බව අන්ධ භූතෝ අයන් ලෝකෝ කියන දේශනාවෙන් පැහැදිලි වෙනවා. එහෙමනම් නුවණ දිනු වෙන්නට හේතු වන මේ காரணා හතර අපි ඉගෙන ගැනීම තුළ මේ සූත්‍ර අට කතාවේ සඳහන් වෙනවා මේ காரணා හතර තමයි ශෝතාපට්ටි අංග හැටියට ධර්මයේ සඳහන් වන්නේ. මගේ මතකයේ හැටියට මේ කියපු කාරණා හතර සූත්‍රාන්ත පිටකයේ පින්නතුනි 50 තැනකවත් ඇති. ඒ තරමට මේ காரணා හතර සෝහාන් වෙන කෙනෙකුට අත්‍යවශ්‍යයි. එහෙමනම් සෝහාන් ඵලයටපත් වෙනවා කියලා කියන්නේ ලොකු දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ සාමාන්‍යයෙන් අපි පුංචි ගම්මිරි ෂට වගේ පුංචි ගුලි හතරක් විතර ගුලි කරලා මේ මහ පොළොවේ තියෙන පස් උන්වහන්සේ වදාළේ සෝහාන් වුණා කියලා කියන්නේ අර මහ පොළොවේ පස් හා සමානයි කියන. කෙනෙකුට සෝහාන් වෙන්න පුළුවන් නම් ආයෙ නැවත පුතත්ජන භාවයකටපත් වෙන්නේ නැහැ. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ කෙරෙහි නොසැලෙන ස්ථීර පැහැදීමක් ඇති වෙනවා. ඊළඟට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන සියල්ලම දුර වෙලා යනවා. සකදාගාමී අනාගාමී අරියත් කියන්නේ අර පුංචි ගම්මිරිස්කුලි වගේ පුංචි පක් කැට තුන තමයි බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. එහෙමනම් සෝහාන් ඵලයටපත් වෙනවා කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. පතව්‍යායක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා. සබ්බ ලෝකාධිපත්‍යේන සෝතාපට්ටි පලං අරන්. මේ ලෝක මේ මහා පොළොවේ රජ වෙනවට වඩා ශක්තිති රජ වෙනවට වඩා සක්‍රියා වෙනවට වඩා සෝහාන් ඵලයටපත් වෙනවා කියලා කියන්නේ පුංචි වාසනාවක් නෙවෙයි. ඒ තන්ද සතර අපාය සම්පූර්ණයෙන්ම වසරලද පුජ්‍යලි. එහෙමනම් ඒ සඳහා පින්නතුණි උපකාර වෙන මේ காரணා හතර අපි හොඳට හිතට ගන්නට ඕන. ඒ විද්‍යාව පහළ වෙනවා මිත්‍යා දෘෂ්ටිය නැති වෙලා යනවා. දැන් මේ කාරණා ටික අහනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මේ කාරණා ටික අපි අහලා තියෙනවානේ. නමුත් පින්නතුනි මේක තමයි සෝවාන් වෙන්න තියෙන එකම ඖෂධය. එහෙනම් පළවෙනි දේ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන අපි කතා කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් හැමදාම බණක් අහනකොට ස්වාමීන් වහන්සේලා කල්යාණ මිත්‍රයා ගැන කියනවනේ කියලා හිතෙන්න පුළුවන් සාමාන්‍යයෙන්. පින්නතුනි මේක හැමදාම නෙවෙයි මගේ මට හිතෙන විදිහට නම් හැම මොහොතකම මේක අපට ඇහෙන්න හැම මොහොතකම. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ හැමදාම කරපු අවවාදයක් තිබුණා සුගතවාදී. මේ සුගතවාදී දුන්වහන්සේ නිතරම හැමදාම දිනපතාම වදාලා දුර්ලභෝ සත්පුරුෂ සංසේව. සත්පුරුෂ ආශ්‍රය දුර්ලභයි. ඒ අපි වගේ මේ මන්ද ප්‍රඥාවක් තියෙන අයටද උන්වහන්සේ වදාළේ. ශරියොත් මුගලන් ආනන්ද කාශ්‍යප වැනි සංඝ තලයට තමයි උන්වහන්සේ මේක මතක් කරන්නේ. ඒකෙන් අපේ පැරණු ගාත හදාගෙන බුද්ධ වන්දනාවක් කළත් කල්යාණ මිත්‍ර සම්පත්තිය ප්‍රාර්ථනා කරන්නේ කමතක කරේ නෑනේ. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය නිවන දක්වාම මේක යාව නිබ්බාන වේවා. මොකද කල්යාණ මිත්‍ර සම්පත්තියක් නැතුව පින්නතුනි කීයටවත් මේ සසරෙන් නම් ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න මේ පින්නතුන්ලාගේ අද මේ ධර්ම ශ්‍රවණය උදේ කාලෙත් ආව දෙමුත් ආව මේ ධර්මයේ තියෙන කැමැත්ත. මේ කාරණේ ආපස්සට ආපස්සට ආපස්සට ගිහිල්ලා බලන්න මේකට මුල කවුද කියලා. මේ පුණ්‍ය වාර්තාව කියවන කොටත් තේරෙනවා මේ පින්නතුන්ලාට කල්යාණ මිත්‍ර සමාගමක් ලැබਿੱච්ච නිසායි අද මේ විදිහට හැසිරෙන්නේ. අසත්පුරුෂ ආශ්‍රයයක් ලැබුණා නම් අද මෙහෙම හැසිරෙනවා. නෑ. දැන් බලන්න මගේ ජීවිතේ මම මේ ධර්මාසනයක වාඩි වෙලා මම මේ බණ කියනවා. මගේ ජීවිතේ මං ආපස්සට ආපස්සට ආපස්සට ආපස්සට බලනකොට මට තේරෙනවා අන්න අහවලා නිසා තමයි මට අද මේ මහාන වෙන්න ලැබුණේ. පින්නතුනේ අසත්පුරුෂ ආශ්‍රයක් එහෙම ලැබිලා තිබුණා නම් අද මට මොනවා වෙලා තියෙද කියලා මට හිතා ගන්නවත් බැහැ. එහෙනම් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක මහ පුදුම දෙයක්. බලන්න පින්නතුල මේ කතාව දන්නවා. නමුත් මේ සිදුවීම ටිකක් හිතලා බලන්න. කාශ්‍යප බුද්ධ ශාසනේ ලෝකේ ඇතිවෙච්ච කාලේ කාච බුදු ශාසන කාලේ ඊළඟට බුදු වෙන ගෞතම බෝසතාණන් වහන්සේ ඉපදුනා ජෝතිපාල නමින්. මෙතුමාට යාළුවෙක් හිටියා එයාගේ නම ගතිකාර. ඉතින් දවසක් ගතිකාරයි ජෝතිපාලයි දෙන්න බොහොම හොඳ යාළුවෝ. හැබැයි දෙන්නගේ පරතරයක් තිබුණා. ඒ පරතරය තමයි දෙන්න කුල දෙකක. ඉන්දියානු සමාජයේ අදටත් මේ කුල ભેදය කියන එක උප්පරිම වශයෙන් තියෙනවා. ඒ කාලෙත් පින්නතුනි මේ මහා භද්‍ර කල්පේ කාශ්‍යප බුද්ධ ශාසන කාලෙත් ඒවා ඒ විදිහටම තිබුණා. මේ දෙන්න කොච්චර හොඳ යාළුවෝ වුණත් ජෝතිපාල ගඟට නාන්න ගියාම උඩහවලේ නහනවා ගටිකාර නාන්න ඕනේ පහලිවර. ඒක තමයි ක්‍රමේ. දවසක් ගතිකාර ගමනක් යනකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. බණ ඇහුවා. හොඳට ධර්මයට පැහැදුනා. මාර්ගඵල ලැබුවා. ඉතින් තමන්ගේ යාළුවාටත් ඇවිල්ලා කිව්වා අද මට හම්බුණා ජීවිතයේ පිළිබඳව ඇත්ත කියලා දෙන තාපසේ. බුදුරජාණන් වහන්සේ කියන නම් පාවිච්චි කරේ නෑ. ජීවිතයේ පිළිබඳව ඇත්ත කියලා දෙන තාපසේ යමුකෝ හම්බෙන්. ඒ වෙලාවේ ජෝතිපාල කියන අනේ ඔය මුඩු මහන් දකින්න මං කැමති නෑ කියලා. මේ ඊළඟට බුදු වෙන්න ඉන්න කෙනා සසරේ හැටි බලන්න. එතකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේලා 26 නමකගෙන්ම විවරණ ලැබලා ඉවරයි. දීපංකර බුදුරජාණන් වහන්සේගෙන්දලා බුදුරජාණන් වහන්සේලා 26 නමකකින් විවරණ ලැබුවා ගෞතම නමින් බුදු වෙනවා කියලා. මේ මහා භද්‍ර කල්පේ කකුසඳ කොණාගමන කාශ්‍යප ඊළඟට ගෞතම. මේ මහා භද්‍ර කල්පයට කියන්නේ මංගල භද්‍ර කල්පෙන් සොඳුරු කල්පය. සොඳුරු කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් පහළ වෙන කල්පේ. දෘතව ඉදිරියටත් මෛත්‍ර බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න තියෙනවා. එතකොට බලන්න පින්නතුනි මේ එකම භද්‍රකල්පයේ බුදු වෙන ගෞතම බෝසතාණන් වහන්සේ මොකද කිව්වේ? මට යන්න බෑ කිව්වා. හිතන්න අපි දැන් හිතනවා මේ ජීවිතේ බෞද්ධෙක් වෙලා ඉඳලා ඊළඟ ජීවිතේ තොඳම බෞද්ධෙක් වෙයි කියලා. එහෙම හිතන්න බෑ. මේ සසරේ ස්වභාවය ඔන්න ඕකයි. ඒ වෙලාවේ මෙයා යන්න බෑ කියලා. ඊළඟ දවසේ ගඟට නාන්න ගිහිල්ලා ගඟෙන් නාලා කොට ඇවිල්ලා ගතිකාර මොකද කරේ කොණ්ඩෙන් ඇඳලා කිව්වා යමන් අර තාපසතුම හම්බෙන්න කියලා. මේ වෙලාවේ ජෝතිපාල කල්පනා කළා මම නාන වලේවත් නාන්න නැති මිනිහා මගේ ඇඟට අත තියන්න මෙයාට හයියක් ආවේ ඔය කියන තාපසතුමා ප්‍රබල කෙනෙක් වෙන්න ඕන. ඥානවන්තයි. ගියා හම්බෙන්න. දැක්ක ගමන් පැහැදුනා. සසුන්ගත වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ විවරණ දුන්න මං වගේම ලෝතුරා බුදු වෙනවා. ගෞතම නමින් මේ මහා බද්ද කල්පේ. පින්නතුලි මම මේ සිදුවීම මතක් කළේ බලන්න මේ සිදුවීම කොහොමත් වෙනවාම තමයි. නමුත් මෙතනදිත් උපකාර වුණේ කල්යාණ මිත්‍රයන්. එහෙනම් කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ පුංචි පුජ්‍යලයක් නන් නෙවෙයි. අර හැම දෙයක්ම ගොඩාක් දුරට අහනකොට ඒක අගයක් නැති වෙනවනේ. දැන් ඔය ශ්‍රී සද්ධර්මයේ පවා ඕක වෙලා තියෙන ටික ටික. නමුත් පින්නතොනේ මේ කල්යාණ මිත්‍රයා ගැන එහෙම හිතන්න එපා. මොකද කල්යාණ මිත්‍රයා නිසා අපට ලැබෙන වටිනාම දේ මොකක්ද? මොකද ලැබෙන්නේ? වටිනාම දේ. කල්යාණ මිත්‍රයා නිසා අපට ලැබෙන වටිනාම දේ තමයි සද්ධර්මය. දැන් අපි බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ අප හැම දිනාගේම මහා කල්යාණ මිත්‍රයන් වහන්සේ කියලා නේද? උන්වහන්සේගෙන් අපිට මොනවද ලැබුණේ? ධර්මය. ධර්මය නිසා අපට මොනවද ලැබෙන්නේ? ධර්මය නිසා අපට ලැබෙන්නේ පින්නතුනේ සද්ධාව. දැන් මේ පින්නතුනට සද්ධාව දිනුවනේ වෙන මොකකින්වත් නෙවෙයි. ධර්මයෙන්. සද්ධාව නිසා අපට මොනවද ලැබෙන්නේ? යෝනිසෝ මානසිකාරය ඇත්තනේ එන්නම් කියලා නිකන් හිතන්න පුරුදු වෙන්නේ සද්ධාව තිබුණොත්. නැත්තම් වෙන වෙන විකාර තමයි අපි හිතන්නේ. යෝනිසෝ මනසිකාරය නිසා අපට මොනවද ලැබුණේ? සති සම්පජන් සිහියයි නුවණයි. සිහි නුවණ දෙක නැතුව නිවන් දකින්න බෑනේ. සති සම්පජන්ය නිසා අපට මොනවද ලැබුණේ? හ්ම්? ඉන්ද්‍රිය සංවරය. සිහියයි නුවණයි නිසානේ අපේ ඉන්ද්‍රිය සංවර වෙන්නේ. ඉන්ද්‍රිය සංවරය නිසා මොනවද ලැබුණේ? ත්‍රිවිධ සුචරිතේ. කයෙන් වචනයෙන් සිටින් වැරදි කරන්නේ නැතුව සුචරිත සම්පූර්ණ කරන කෙනෙක් බවට පත් වුණා. ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ කිරීම නිසා මොනවද අපට ලැබුණේ? අපි නියම සීලවන්තයන් බවට පත් වුණා. සීලය නිසා අපට මොනවද ලැබෙන්නේ? සතර සතිපට්ඨාන දිනනවා. සතිපට්ඨාන නිසා බොජ්ජංග දිනු වෙනවා. බොජ්ජංග නිසා විද්‍යා විඥා විමුක්ති කියන අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙනවා. බලන්න මේකේ මුලට ආපහු අර පළවෙනි අඩිය තිබුණ නැත්නම්, කල්යාණ මිත්‍ර සම්පත්තිය තිබුණ නැත්නම් අපිට මේ මොකක්වත් නැහැ. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ අනද මාහිමියන් වහන්සේට ආනන්ද හාමුදුරන්ට මතක් වුණා දවසක් මේ බුද්ධ ශාසනයෙන් භාගයක්ම අඩක්ම රඳා පවතින කල්යාණ මිත්‍රයන් සාකේ. බුදුරජාණන් වහන්සේ වදාළ එහෙම කියන්න එපා ආනන්ද. මේ ශාසනයෙන් භාගයක් නෙවෙයි අඩක් නෙවෙයි මේ සම්මා සම්බුද්ධ ශාසනය රඳා පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා. එහෙමනම් පින්නතුනි සෝහාන් වෙන්නට මිත්‍යා ගති අඩු කර ගන්නට අපිට මහා පොළොව වගේ උපකාර වන පළවෙනි කෙනා තමයි කල්යාණ මිත්‍රයා. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. තව දෙයක් මේ කල්යාණ මිත්‍රයා ගැන කියන්න ඕන. ගොඩාක් අය දැන් අපි හම්බෙන්න එනවනේ මිනිස්සු. ආපුහම තමන්ගේ යාළුවෙක් වෙන්නලා කියන හාමුදුරුවනේ මේ මගේ හොඳම කල්යාණ මිත්‍රයා කියලා හඳුන්වලා දෙනවා. මේ ටික කතා කර කර යනකොට තේරෙනවා මේ දුකේදී සැපේදී පිහිට වෙන කෙනෙක් විතරයි. කල්යාණ මිත්‍රයා එහෙම දුකේදී සැපේදී පිහිට වෙන කෙනෙකුට හඳුන්වන්න බෑ. ඊට වඩා උසස් කෙනෙක් කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි තමන් ඇසුරු කරන කෙනා මසුරු නම් ඇඟට නොදෙන ත්‍යාගවන්තෙක් කරනවා. තමන්ගේ යාළුවා අශ්‍රද්ධාවන්ත නම් ශ්‍රද්ධාවන්තෙක් කරනවා. තමන්ගේ යාළුවා දුස්සීල නම් සීලවන්තෙක් කරනවා. අල්පසුතෙක් නම් බහුසුතෙක් කරනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර ගුණ. එහෙමනම් පින්නතුල්ලාට කල්යාණ මිත්‍රයා කවදාකවත් අමතක නොවෙන්න මම පුංචි මිම්මක් කියලා දෙන්නම්. ඒ මිම්ම ඔළුවේ තිබුණොත් කෙලින්ම කතා කරනකොට දන්නවා මෙයා කවුද සත්පුරුෂෙක්ද අසත්පුරුෂයෙක්ද කියලා. මේ මෙන්න සඳහන් වන්නේ අසත්පුරුෂ වදුකා කියන සූත්‍රය. ඒකේ තියෙනවා අසත්පුරුෂයා හඳුනගන්න මිම්මත් සත්පුරුෂයා හඳුනගන්න මිම්මත්. බුදුරජාණන් වහන්සේ වදාරනවා අසත්පුරුෂයා නිතරම අනුන්ගේ වැරදි කතා කරනවා. දැන් පින්නතුනේ මිනිස්සු ඉන්න ඕන තරම් නේද? හැම වෙලෙම කැමැති අනුන්ගේ වැරදි කතා කරන්න. ඇහුවොත් අහවලා මෙහෙම කෙනෙක්ු නේද? අහවල් හාමුදුරුවෝ මෙහෙම දුස්සීරක් නේද කියලා නිකන් හරි අසත්පුරුෂයෙක්ගෙන් ඇහුවොත් උඩ පැන පැන එකට උත්තර දෙන්න. හරි ආසයකට. ඒ එහෙම මිනිස් ඉන්නවා. ඊළඟට මේ අසත්පුරුෂයාගේ ස්වභාවයක් තමයි කිසිම දවසක කෙනෙකුගේ ගුණයක් නම් කතා කරන්නේ දැන් පින්නතුලාට මුණ ගැහිලා තියෙන සමාධිය. සාමාන්‍යයෙන් එයාගෙන් හොඳක් අහගන්න කාගේ හරි වටිනාකමක් අහගන්න නම් බෑ ජීවිතේටවත්. එයා සත්පුරුෂ ලක්ෂණ. ඊළඟට කවුරු හරි කෙනෙක් කිව්වොත් අහවල් හාමුදුරු හරි හොඳයි. අහවල් කෙනා හරි හොඳයි කියලා මෙයා මොකද්ද කියන්නේ? ආ උපමායකින් තමයි පරිසං වෙන්න ඕන. ඕගොල්ලෝ තමයි අති භයානක කියලා ඒක කොහොම හරි වහනවා. ඒ අසත්පුරුෂ ලක්ෂණ. ඒක අපිට මතක තියාගන්න ලේසියි. සත්පුරුෂයන් ස්වභාවය මොකක්ද? ඒ කියන්නේ පැත්ත. කිසිම දවසක කෙනෙකුගේ අකුණ කතා කර කර කඩපිලි ගන්න යන්නේ නැහැ. එහෙම මිනිස්සු ඉන්නවා දැන් අදට උනත් අපට හම්බෙනවා කාගේවත් වැරද්දක් ආශාවට කතා කරන්නේ. එහෙම මිනිස්සු ඉන්නවා මේ සමාජේ. ඒ සත්පුරුෂයෝ කවුරු හරි කෙනෙක් කිව්වොත් කෙනෙකු වැරද්දක්. ඕවා හොම තමයි ඉතින් පුහුදුන් ගතියනේ. අපි හදාගන්න බලමු. මගෙත් උට වඩා වැරදි තිබිලා තියෙනවා මම ඒවා ටික ටික හදාගත්තා. ඒ පුද්ගලයාත් අපිට හදාගන්න පුළුවන් කියලා යා කොන් කරන්න යන්නේ. ඒ සත්පුරුෂ ගති එහෙම මිනිස්සු ඉන්නවා ඇත්තටම. ඊළඟට සත්පුරුෂයාගේ තියෙන වටිනා ගුණයක් තමයි අනුන්ගේ ගුණ හරිය ආසාවෙන් කතා කරන. අරවලම් අරයා මෙහෙමයි එයා දන් දෙන්නේ මෙහෙමයි එයා දන් දුන්නේ මෙහෙමයි අහවල් හාමුදුරු මෙහෙමයි බණ කියන්නේ මෙහෙමයි උන්වහන්සේගේ සිල්වත්කම ඒව කතා කරන්න ආසයි කවුරු හරි කෙනෙක් ඇහුවොත් කෙනෙකුගේ ගුණයක් ගැන Taman දන්නවා නම් නොසඟවා එක දශමයක් අංගන් නැතුව සියලු ගුණ ප්‍රකාශ කරන්න සත්පුරුෂයා කැමති මෙන්න මේවා තමයි සත්පුරුෂ ලක්ෂණ ඉතින් එහෙමනම් පින්නතුනි මේ ಗುಣ දැනගත්තට අපිට සත්පුරුෂ අසත්පුරුෂ දෙගොල්ලම ආශ්‍රය කරන්න වෙනවා. ඉතින් මේක අපි දැනගෙන කතා කරනකොට අපිට තේරෙනවා මෙයා සත්පුරුෂයා මෙයා සත්පුරුෂයා කියලා. එහෙනම් මේක හොඳටම තේරුම් ගන්න ඕන දෙයක්. ඒකාන්තයෙන්ම ධර්මයේ කංගලක් හරි ඉස්සරහට යන. දැන් පැවිද්ද හැටියට අපි ඒක හොඳට දන්නවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය නැත්තම් යන්නම බෑ. ඒ නිසා මේ පින්නතර තේරුම් ගන්න සෝහාන් වෙන්න අංක එකට අවශ්‍ය වන්නේ මොකද්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය. දෙවැනි එක තමයි පින්නතුනි සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණයක් දැන් මේක පුංචි දෙයක් වගේ පෙවුනට මේක මහා වටිනා දෙයක්. මේකට කියන්නේ පරතෝගෝසු ප්‍රත්‍ය කියලා. බුදුරජාණන් වහන්සේලා පතේ බුදුරජාණන් වහන්සේට හැරුණාම අනෙත් සෑම කෙනෙක්ම ධර්මය අවබෝධ කරගන්නේ අනුන්ගේ අහලමයි. දැන් බලන්න මේ බුද්ධ ශාසනයේ සරියුත් මහරහතන් වහන්සේට ගිහි කාලෙම කොච්චර ප්‍රඥාවක් තිබුණත්. නමුත් ධර්මය අහන්නේ නැතුව නිවන් දකින්න හම්බුන්නේ නැහැ. දාරුචීරිය ස්වාමීන් වහන්සේ වහාම ශනිකවම ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. හැබැයි උන්වහන්සේටත් අහන්න උන දිත්තේ දිත්ත මත්තන් කියන තමයි නිවන් දැක්කේ. කියන්නේ මේක කනට ඇහෙන්නේ නැතුව ශ්‍රාවකෙක් හැටියට කිසිම කෙනෙකුට නිවන් දකින්න බෑ. ඒකනේ මේකට කියන්නේ අනුශාසනා ප්‍රාතිහාරය කියලා. මේක ඇහෙන්නම ඕන. ඒතර බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා මේ අනාදිමත් සංසාරේ හොඳට බණ අහලා තියෙනවා. දේශකව ළඟට ගිහිල්ලා ස්වාමීන් කුසල් කුමක්ද, අකුසල් කුමක්ද, යහපත කුමක්ද? අයහපත කුමක්ද අපට බොහෝ කල හිත පිණිස වැඩ පිණිස ආර්ථය පිණිස කුමක් පවතිනවාද කියලා ਵਿਚාරමින් ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස බලයෙන් තමයි ඔය අන්තිම ධාතේදී තමන්ගේම ඥාණයෙන් සම්බුක් ඥාණයෙන් ධර්මය අවබෝධ කරගන්න. එහෙනම් මේ බණහන්ට ලැබෙනවා කියලා කියන්න පින්නතුනේ මේක පුංචි වාසනාවක් නෙවෙයි. මේක ඊටාම වටිනා කියා නිම කරන්ත බැරි තරම් වටිනා වාසනාවක්. හැබැයි මෙතනදී අපි තව දෙයක් මතක තියාගන්න ඕන. ඕනම දෙයක් සුලභව ලැබෙනකොට ඒකේ වටිනාකම අඩු වෙනවා. මම මේක කලින් කිව්වා ශ්‍රී සද්ධර්මයටත් අද ඒක වෙලාදෝ කියලා හිතෙනවා. දැන් බලන්න පින්නතුනි කෑම නැති තැනක දරුවා ඇහිඳ හෙඳ කෑම කනවන්නේ පොහොසත් තැනක ළමෙකුට කෑම ටික කවා ගන්න කොච්චර අමාරුද? තියෙනවනේ ඒකට ගාණක් නැහැ. අන්න ඒ වගේ මේ ධර්මයටත් උදේ රේඩියක දැම්මත් ටීවී එක දැම්මත් හැම වෙලෙම බලන්නේ. එහෙම වුණාම මේකේ තියෙන අර දුර්ලභත්වය ටිකක් නැති වෙලා යනවා කියලා හිතෙනවා. දැන් එහෙම හිතන්න එපා. මේට අවුරුදු 20කට කලින් පින්නතුනේ අද තරම් ධර්මයේ කතා වුණේ නැහැ. දැන් මේ පින්නතරට මතක ඇති අවුරුදු 20කට විතර කලින් අපි පන්සලට යනවා. ඉතින් ගතානුගතික ක්‍රමයක් අනුගමනය කරනවා. අපි එනවා. නමුත් දැන් මේ මෑත කාලේනෝ හොඳට ධර්මය කතා කරන්න පටන් ගත්තා. ඒක අපේ වාසනාව. හැබැයි තව දෙයක්ත් තියෙනවා. ධර්මය එළියට එනකොට පින්නතුනේ ඒ වගේම අධර්මයකුත් එළියට එන්න ගත්තා. ඒ තම තමන්ට හිතෙන දේවල් හිතමනාප හිතට හිතෙන දේවල් බුදුරජාණන් වහන්සේ වදාලා කියලා දේශනා කරන්න පුරුදු වුණා. ඒක හරි භයානකයි. මේ බණ කියනවා කියන එක පුංචි වාසනාවක් නෙවෙයි. ඒක සූත්‍රයක තියෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේලෝ දුර්ලභම බුද්ධලයා නම් දෙවෙනියට දුර්ලභ වෙන්නේ ඒ ශ්‍රී සද්ධර්මය ඉගෙනගෙන ඒ ධර්මයේ කියන දේශකයා තමයි කියන දෙවෙනි දුර්ලභ පුජ්‍යලයා. එතකොට ධර්ම දේශකයා දෙවෙනි වෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේම දේශනා කරන්න ඕන. දැන් බලන්න මුකරිකම තියෙනවා නම් දක්ෂකම තියෙනවා නම් කටිකත්වයේ තියෙනවා නම් තමන්ගේ මතයක් හොඳට ඒත්තු ගන්නලා බුදුරජාණන් වහන්සේ වදාලා කියනකොට මේ රටේ කී දෙනෙක් සාදුකාර දෙනවා. ඒ නිසා මේ බණ කියනවා කියන එක හරියට අතුරු යනවා වගේ වැඩක්. දැලිපියෙන් කිරි කනවා වගේ වැඩක්. අපේ මතයක් බුදුරජාණන් වහන්සේගේ මතයක් හැටියට දේශනා කරනවා කියලා කියන මහා පෞකාරකමක්. අද පින්නතුනි අන්තර්ජාලේ මොන්න තරම් අධර්මයක් දැක්කම ඇඟ හිරි වැටෙනවා. හිතාගන්න බැරි තරම් අධර්මය තමයි අද දේශනා වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්ට අවස්ථාව ලැබෙනවා නම් ඒක පුංචි වාසනාවක් නෙවෙයි ඒක විශාල වාසනාවක් ඇටියට සලකන්නට ඕන. එහෙමනම් නිවන් අවබෝධ කරගන්නට අවශ්‍ය දෙයක් තමයි ත්‍රිසත් ධර්මය. ඒ පිළිබඳව මම වැඩිම කරුණු කියන්න යන්නේ නැහැ. ඊළඟට පින්නතනේ සෝතාපන්න වෙන්නට අත්‍යවශ්‍ය දෙයක් තමයි යෝනිසෝ මනසිකාරය. දැන් මේ යෝනිසෝ මනසිකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මගේ ਸਰවඥතා ඥාණයෙන් මම දකින වටිනාම දේ කියලා නේද? උන්වහන්සේ අංගුත්තර නිකායේ තදග්ගපාලි සඳහන් වෙනවා මහණෙනි මේ යෝනිසෝ මනසිකාරයේ තරම් වටිනා දෙයක් මගේ ਸਰුවඥතා ඥානෙ මම දැක්කේ නෑ දකින්නේ නෑ කියලා මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ මනසිකාරය කියන්නේ නම් චෛතසිකයක් සිතුවිල්ලක් නේ ඈ යෝනිසෝ මනසිකාරය කියන්නේ මේක පින්නතුනේ අපි හොන්තරටම ඔළුවට දාගන්න ඕන දෙයක්. ඇත්තටම යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් කුසල් මවන්න පුළුවන්. කුසල් මවන්න පුළුවන්. ඒකට එක එක ක්‍රියාකාරකම් කර කර ඉන්න ඕනේ නැහැ. යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් කුසල් මවන්න පුළුවන්. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ මගේ ਸਰවඥතා ඥාණයෙන් මම මෙච්චර වටිනා දෙයක් දැකලා නැහැ කියලා. ඕන වෙලාවක වැසිකිළියේ දුණක් තියෙනකන් පොසල් මවන්න පුළුවන්. දැන් අපි හිතමු කෙනෙක් රුවන්වැලි චෛත්‍ය රාජන් වහන්සේ ළඟට යනවා. අයෝනිසෝ මනසිකාරයෙන් ওই චෛත්‍ය වතේ ප්‍රදර්ශනා කරනවා. හැබැයි වැසිකිළියේ ඉඳගෙන ශරීර කෘත්‍ය කරන යෝනිසෝ මනසිකාරයෙන් කොතනද කුසල් වැඩි වෙන්නේ? වැසිකිළිය. එහෙනම් ඒකට යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕනේ. හැබැයි රුවන් නිසයි මළුවේදී ඒ මුළු ලෝකේ මුදුන් මල්කඩ වෙන එතනදී අපිට යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න පුළුවන් නම් කොච්චර කුසල් සිත් වඩා ගන්න පුළුවන්ද? එහෙනම් අපි මේක ටිකක් තේරුම් ගන්න ඕන. අංගුත්තර නිකායේ තියෙනවා සූත්‍රයක් තාන සූත්‍රය කියලා. ඒ සූත්‍රෙ මෙන්න මෙහෙම ධර්ම කාරණා ටිකක් පැහැදිලි වෙනවා. අත්තිබික්කවේ තානං අමනාපංකාතුන් පංචකෛරමානං අනත්තාය සංවත්තති අත්තිබික්කවේ තානං අමනාපංකාතුන් පංචකෛරමානං අත්තාය සංවත්තති අත්තිබික්කවේ තානං මනාපංකාතුන් පංචකෛරමානං අනත්තාය සංවත්තති අත්තිබික්කවේ තානං මනාපංකාතුං පංචකෛරමාණං අත්තාය සංවත්තති මේ එකම කාරණේ ආකාර හතරකින් මෙතන තියෙනවා දැන් පළවෙනි එක බලන්න මහානනේ කටයුත්තක් තිබෙනවා කරන්ඩ ඒ කරන්න අමාරුයි කිරිමෙන් අනර්ථයට වැටෙනවා පළවෙනි එක දෙවෙනි එක කරන්න අමාරුයි කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. තුන්වෙනි එක කරන්න පහසුයි කිරීමෙන් අනර්ථයට වැටෙනවා. හතරවෙනි එක කරන්න පහසුයි කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. දැන් මෙහෙම කිව්වට හරියට මේක ඔඩුවට කියන්නේ නෑනේ. දැන් බලන්න කරන්න අමාරුයි කිරීමෙන් අනර්ථයට වැටෙනවා. ඒ මොනවද? සොරකම, පරදාර සේවනය වගේ බලන්න. ඒක කරන්න අමාරුයිනේ. ඒ වෙලාවට ඕනනම් අර තුවාලයක් අහනවා වගේ ආස්වාදයක් තියෙන්න පුළුවන්. හැබැයි කරන්නත් අමාරුයි. කිරීමෙන් ඉතින් ගිරේ විලංගුවේ තමයි යන්න වෙන්නේ. අන්න කරන්න අමාරුයි. කිරීමෙන් අනර්ථයට වැටෙනවා. පළවෙනි එක. දෙවෙනි එක කරන්න අමාරුයි. කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. දැන් අපිට නිතරම කවුරු හරි බයිනවනම් නින්දා පහත කරනවා දැන් ඒක ඉවසීමෙන් විඳරා ගන්න පුළුවන් නම් එයින් ලැබෙන ප්‍රතිඵල ඉතාම සුන්දරයි. මිහිරි. දැන් බලන්න ශාන්තිවාදී බෝසතාණන් වහන්සේ නේද? අර කලාඹු කියන දුෂ්ට රජුරු කටුපොල්ලකින් පාර දෙදහක් තලවලා උන්වහන්සේගේ අත්පා කන්නාස කපෝලා එහොඹගේ සාන්තිය කොහෙද තියෙන්නේ? ඒ වෙලාවේ හිතේ මගේ සාන්තිය තියෙන කියලා උන්වහන්සේ ප්‍රකාශ කරා. බලන්න එහෙම කපනකොට, කොටනකොට, ගහනකොට උන්වහන්සේ වේදනාව දැනුණා. අමාරුයි. හැබැයි මහත් ඉවසපු නිසානේ අද අපට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ. උන්වහන්සේට මෛත්‍රී පාරමිතාව, ශාන්ති පාරමිතාව පුරලා අද අපටත් මේ බුද්ධ ශාසනයෙන් මේ පැවිදි සැප විඳ ගන්න ලැබුණේ ඊවසපු නිසා. අන්න බලන්න කරන්න අමාරු දේවල් කිරීමේ අර්ථයක් සිද්ධ වෙන්නේ ඇති. තුන්වෙනි එක කරන්න පහසුයි කිරීමෙන් අනර්ථයට වැටෙනවා. දැන් කෙනෙකුට ඉතින් සල්ලි තියෙනවා නම් ඔය බාර් එකට ගිහිල්ලා මත්පැන් බෝතලයක් ගෙනලා බොන්න බෑනේ. බොහොම පහසු වැඩක්. කරන්න පහසුයි නමුත් කිරීමෙන් අනර්ථයට වැටෙනවා. හතරවැන්න කරන්නත් පහසුයි කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. දැන් බලන්න මේ පින්නතුල්ලා දැන් මේ ධර්ම ශ්‍රවණයට ආව దేవතාවක්ම එතකොට දැන් මේකෙදි කිසි කරදරයක් වුන්නේ නැහැ නේ හිතට. ඇයි ඒ ශ්‍රද්ධාව තියෙනවා ප්‍රඥාව තියෙනවා. දැන් වෙන අවස්ථාවක නම් මෙහෙම පුළුවන්ද කියලා තියෝකට කරුණු කාරණා නේද? එහෙම විවසනෝනේ අපි. නමුත් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙක නිසා උදෙත්තාව ගන්ධ මුක්තාව. එතකොට බලන්න මේක කරන්න පහසුයි. කිසි අමාරුවක් නැහැ නේද? කරන්න පහසුයි කිරීමේ අර්ථයක් සිද්ධ වෙනවා. අනුවාද කරන්නත් පහසුයි කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා අවසාන එක. පින්නතුනි මම මේ කාරණා හතර පෙන්නුවේ මේක අල්ලගෙන අපට හරියටම යෝනිසෝ මනස්කාරය අල්ලගන්න පුළුවන්. එදිනෙදා ජීවිතේදී. ඒ කියන්නේ අපි සෑම කටයුත්තක් කිරීමට ප්‍රථමයෙන්ම ඒක දෙපැත්ත හිතන්න ඕන. මම මේ කරන්න යන වැඩේ යහපත්ද අයහපත්ද අර්ථවත්ද අනර්ථවත්ද කුසල්ද අකුසල්ද මෙලොවට හොඳයිද පරලොවට හොඳයිද මේ විදිහට කල්පනා කරලා අනර්ථේ බැහැර කරමින් අර්ථේ ළඟා කරගනිමින් අර්ථාන්විතව කටයුතු කිරීමයි කොටින්ම කිව්වොත් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපි ద్వාරත්‍රයෙන් වැඩ කරනවා. අපි දැන් කටින් කතා කරනවානේ. කටින් වචන පිට කරන්න කලින් අපි හිතනවා නම් මම මේ කියන්න යන වචනේ සත්‍යයක්ද අසත්‍යයක්ද? අන්න යෝනිසෝ මනස්කාරය. කියන්න කලින් ඩෝංගාලා දාන්න එකපාරම. වචනේ දාන්න කලින් හිතනවා මම මේ කියන්න යන වචනේ සත්‍යයක්ද අසත්‍යයක්ද? සත්‍ය නම් අසත්‍ය නම් කියන්නේ සත්‍ය නම් ඒ කියන්නේත් නෑ. නැවත නැවත යොමුසෝ මනස්කාරයෙන් හිතනවා. මේ සත්‍ය කීමෙන් අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද? අන්න බලන්න. මේක කුසල්ද අකුසල්ද? ඔය විදිහට හිතලා පින්නතුනේ අනර්ථය බැහැර කරමින් අර්ථය ළඟා කරගැනීමෙන් කටයුතු කිරීම තමයි යෝනිසෝ මනසකාරය කියලා කියන්නේ. නුවණින් මෙනෙහි කරනවා. එතකොට බලන්න අනිත්‍ය ලක්ෂණය ගත්තාම කොච්චර දුරකට අපට යන්න පුළුවන්ද යෝනිසෝමනසිකාරය තියෙනවා. මෛත්‍රී ගත්තාම, දානයක් ගත්තාම කෙනෙක් අපිට ගහන්න එනවා නම් ඒ පුජ්‍යලයා ගැන ගත්තාම හැම දෙයක්ම පින්නතුන යෝනිසෝ මනසිකාරයේ තියෙනකොට ඒක කුසල් බවටම පරිවර්තනය කරන්න පුළුවන්. ඕනම දෙයක්. ඒ නිසා ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ යෝනිසෝ මනසිකාරයේ තරම් වටිනා දෙයක් මම දකින්නේ නැහැ කියලා. එහෙනම් සෝවාන් වෙන්නට පින්නතුන් මේ ධර්මය අහලා නුවණින් මෙනෙහි කිරීම කියන එක අභ්‍යන්තරික වශයෙන් අත්‍යවශ්‍යයි. අපි කොතරවත් බණ ඇහුවට නුවණින් මෙනෙහි කිරීම අපේ අඩු. නුවණින් මෙනෙහි කිරීම දැන් අපටිසම්පාදේ ගැන. විශේෂයෙන් පංච උපාදානස්කන්ධය ගැන. කොච්චර මේ ආයතන ආයතන තමයි අපට විපස්සනා කරන්න ලේසිම. ඉතින් මේවා පින්නතුනේ අහලා නුවණින් විමසන්න ඕන. නුවණින් විමසනකොට තමයි අන්න යෝනිසෝ මනස්කාරය වැඩ කරනවා සෝහාන් වෙන්නට මාර්ගය සකස් වෙනවා. එහෙනම් ඊටාම වටිනා දෙයක් තමයි මෙන්න මේ තුන්වෙනි කාරණය යෝනිසෝ මනස්කාරය සෝහාන් වෙන්නට. අවසාන කාරණේ තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. යෝපන බික්ඛු ධම්මානුධම්ම පටිපන්නෝ විහෙරති. සාමිච්ච පටිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති ගරුකරෝති මානේති පූජේති පරමාය පූජාය පටිපත්ති පූජාය කියලා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දා පිරිනුවන් නැති වැඩ ඉඳගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස ආමන්ත්‍රණය කරලා වදාළ අන්තිම බුද්ධ වචනේ. උන්වහන්සේ වදාළේ මහණෙනි තථාගතයන් වහන්සේට මගේ ශ්‍රාවකෙක් භික්ෂුවක් භික්ෂුණියක් උපාසකෙක් උපාසිකාවක් මට සත්කාර කරනවා නම් මට ගරුකාර කරනවා නම් මට බුහුමන් කරනවා නම් මට කළ යුතු උසස්ම පූජාව තමයි මොකද්ද? ප්‍රතිපත්ති පූජාව. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමකට මේ වචනෙන් ගැලවෙන්න පුළුවන්. තාත්තා කෙනෙක් ඉඩ කඩන් අරන් දීලා, ගෙවල් හදලා, සල්ලි බැංකුවට දාලා, කසාදයක් කරලා දීලා හැමදේම දීලා මරණ මංචකේ ඉඳලා ඒ තාත්තා කියන පුතේ මෙන්න මේ දේවල් ටික නම් කරන්න එපා කියලා කිව්වොත් හරි පුතෙක් නම් ඒක අතහරින්න පුළුවන්. බෑ. සාරා සංකේ කල්පලක්ෂයක් පින්නතුනි පාරමී පිළි අපි වෙනුවෙන්මයි. නැත්තම් එදා දීපංකර පාද මූලයේදීම උන්වහන්සේට නිවන් දකින්න තිබුණා. එතකොට බලන්න අපි වෙනුවෙන් මෙච්චර කැපකිරීමක් කරපු අපේ බුදුරජාණන් වහන්සේ අන්තිම වතාව අපෙන් ඉල්ලුවේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිස මට සත්කාර කරනවා නම් ගරුකාර කරනවා නම් බුහුමන් කරනවා නම් මට කළ යුතු උසස්ම පූජාව තමයි ප්‍රතිපත්ති පූජා. ඒතර මොකද්ද බුදුරජාණන් වහන්සේට කළ යුතු පූජා දෙකක් තියෙනවනේ. ආංශ පූජාව ප්‍රතිපත්ති පූජාව. අන්න ඒකත් අපි හොඳට හිතට ගන්න ඕන. නැත්තම් මේ වගේ දේශනා අපි අහනකොට එකපාරම අපි එක අන්තයකට යනවා. ආ එහෙනම් මේ ආමිෂය හොඳ නෑ කියලා වගේ සමහරු මත ගන්නවා. එහෙම බෑ. බුදුරජාණන් වහන්සේ මේ පූජා දෙකෙන් උසස්ම පූජාව ප්‍රතිපත්ති පූජාව හැටියට දේශනා කළා. හැබැයි ආමිෂ පූජාව ප්‍රතික්ෂේප කළේ නෑ. අන්න ඒක හොඳට මතක තියාගන්න පින්නතුනේ. දැන් මේ අත්තන්ට හිතෙන්න පුළුවන් සරුවත්ඥන් වහන්සේ ඇයි ওই වෑන් වෙන 32ක් මේවා පූජා කරන්න අනුමත කරේ. ওই කිරිපුඩ පූජා වගේ බුදුරජාණන් වහන්සේට කිසි ප්‍රයෝජනයක් නැහැ. අස්තපාන කිලන්පස මොකටද ඕවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පින්නතුනි බුදුරජාණන් වහන්සේ කනුදැන වදාළේ අප කෙරෙහි තියෙන මහා කරුණාවයි. උන්වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවානේ කරන ක්‍රියාව කුසල් බවට පත් වෙන්නේ නැහැ. ක්‍රියාව කුසල් බවට පත් වෙනවද? දැන් මේ පින්න තුළ බණහන් ඉඳගෙන ඉන්නවා. දැන් අපි හිතමු උදාහරණයක් මම මේ කියන්නේ. මෙතන මේ ඉඳගෙන හිටියට අනේ දැන් යන්න පින ඇති ඇති කියලා හිතුවොත් එහෙම මොකද වෙන්නේ? ඒක කුසලයක් වෙන්නේ නැහැ. අපි හිතමු කෙනෙක් පරයන්කේ ගහගෙන උතුරු සළුවක් දාගෙන උඩුකය කෙලින් තියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන හොඳට ඉන්නවා. බැලු බැලමට හිතන අනේ මෙයා කොච්චර උතර භාවනා කරනවා. නමුත් එයා ඒ ඉරියව්වේ ඉඳගෙන කාම සංකල්පයක් හිතේ තහිතුව. ව්‍යාපාද සංකල්පයක් හිතේ තහිතුවත් ඒ කුසල් වෙන්නේ ක්‍රියාවෙන් කුසලයක් හොයන්න බෑ. එහෙමනම් පින්නතුනේ චේතනාව තමයි කුසල් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේක අනුදැන වදාලේ දැන් අර ආමිෂය පූජා කරන වෙලාවේ අපේ සිත් තුළ අනේ මේ පූජාව භාග්‍යතුන් වහන්සේටයි කියන චේතනාව පහළ වෙනකොට ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කළා සමානවම අනුසස් ලැබෙනවා. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේක අනුදැන වදාළේ. එහෙමනම් හැබැයි හොඳට මතක තියාගන්න කිසි ප්‍රතිපත්තියක් නැති කෙනෙකුගේ ආමිෂේ මහත්ඵල දෙන්නේ නැහැ. කරන්න තියෙන වැරදි ඔක්කොම කරලා හවසට ලස්සන මල් වට්ටියක් කඩලා බුදුරජාණන් වහන්සේට පූජා කළා නම් අපට ශාන්තියක් උදා වෙන්නේ නැහැ. අපි පුළුවන් තරම් ප්‍රතිපත්තියට පන්සිල් ආරක්ෂා කරමින් ප්‍රතිපත්තියට නැඹුරු වෙමින් තමයි ආමිෂය සාර්ථක කරගන්නට ඕන. එහෙමනම් පින්නතුනි මෙන්න මේ காரணා හතර සම්පූර්ණ වුණොත් අපිට වහ වහාම සෝවාන් මාර්ගය සාක්ෂාත් කරගන්න පුළුවන්. මේකට කියන්නේ සෝතාපට්ටි අංග මොනවද? කල්යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනස්කාරයට විපස්සනාව අයිති වෙනවා. අපිට එතනදී ආයතන හය එහෙම හොඳට විපස්සනා කරන්න යෝනිසෝ මනස්කාරය උපකාර වෙනවා. ඊළඟට ධම්මානුධර්ම ප්‍රතිපත්තිය. එහෙමනම් පින්නතුණී මේ පින්වත් හැමදෙනාටම මේ බුද්ධ ශාසනය තුලදීම උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්නට මේ දේශනාවත් අත්‍යලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේතනං තිරං රක්ඛන්තු මම් පරංති